අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි අදත් අපේ පුරුදු පරිදි එකට පටන් ගන්න ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සැමගින් අවසරයි අද ප්‍රශ්න 23ක් තියෙනවා කලින් ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස සක්මනේදී ආරම්භයේ සිටම ආදේට අවධානය යොමු කළ හැකිය. මුල සිටම එසවීම තැබීම ලෙස දැනෙන අතර ටික වේලාවක් ටික වේලාවකින් එසවීම ගෙන යාම තැබීම ලෙස විස්තර සහිතව පාදයේ ක්‍රියාකාරීත්වය පොළවේ ගැටෙන ප්‍රෙෂර් පොයින්ට්ස් පොළවේ තද ගතිය යනාදිය දැනේ. ටික වේලාවකින් සක්මන රිද්මයානුකූල වී ඉබේ වාගේ සිදුවේයි. සිතුවිලි පැමිණ යයි. ශබ්ද ඇසෙයි. ටික වේලාවකින් ඒ බව දැනගත් විට නැවතත් පාදයට අවධානය යොමු කළ හැක. සිතවිලි වලට සිත ඇදී ගොස් නැවත එන විට සක්මනේ රිද්මේට වෙනසක් වී ඇත්දයි බලා සිටිමි. සමහර විට රිද්මේ වේගවත් වී ඇති බව දැනගතිමි. ඒට හේතුව සිතවිලි වලින් එන ආවේගද සිතක සිතක සිතවිලි සහ සිතන සිතවිලි සහ සිතෙන සිතුවිලි වෙනස් කර හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කර දෙන්න. ඒ තවත් කොටසක් තියෙනවා. අපි කෙටි කෙටි ප්‍රශ්න ඉස්සලා ගමු. මොකද දිග ප්‍රශ්න මන් දෝත්සාහය කරමු. හිතන හිතවිලි හිතන හිතවිලි කියනවා ඒක බොහොම අමාරුයි සසංකාරික අසංකාරික ભેදය මේ ඒක නිසා ඔක්කොම ගණන් ගන්නවා හිතෙන හිතවිලි කියලා එකක්වත් ගණන් ගන්න එපා. එතකොට අපි ප්‍රශ්න විඳී බේම් විසඳනවා. මේ තීරම මේ වල්ලාසියෝ. එහෙම නැත්නම් කැලියස් වල්ලාසියෝ. එක එකක් ගණන් ගන්නවා. හිතලාවත් එකයි හිතලාවත් එකයි මං ඉඳගත්තේ හිතන්න නෙවෙයිනේ. හිතලාවත් අමතක කරන්න හිතිලාවත් අමතක කරන්න එහෙම නැත්නම් අනුන්ගේ දරුවන්ගේ උපැන්න තහති වලට අසං කරන්න යන්න එපා එච්චරයි කියන්න දෙන්නේ ඒක කියනකොට නම් තේරෙනවා කට්ටියට <laughs> දෙවෙනි ප්‍රශ්නය මම පෙරදී රැකියාවට ඉතා ඇලුම් කළායෙක් මේ. දැන් දැන් රැකියාව ජීවත් වීමට අවශ්‍ය මුදල් උපයා ගන්නා දෙයක් ලෙස පමණක් සිදු කරමි. හැකි හැම විටම gedara නතර වී විවේකව සිටීමට සිටේ. රැකියාවේ වැඩ බහුල වී දිනපතා කරන සක්මන පරියන්කේ කර ගැනීමට බාධා පැමිණෙන විට නොසන්සුන් බවක් දැනේ. කරන ක්‍රියා සතිමත්ව කිරීමට උත්සාහ කළද සමහර විට වෙහෙස අධික නිසා සතියට බාධා පැමිණේ. කාර්ය බහුලත්වය අතර දීම නිතිපතා නොකඩවා සතිය පවත්වාගෙන යාමට සහ භාවනා කිරීමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔව් සමාජලාට ඒක කම්මැලිකම නිසා අඥාන උපේක්ෂාව නිසා කරදරීමක් වෙනවා. අපි මෙතනින් කර ඇදියොත් කවදාද සංසාරේ ඉන්න නෝටික් කරන්නේ. ඒ නිසා පැමිණිච්ච ටිකට කර දෙන්න. වට්ටක වැලක කවදාකවත් වැලට දරන්න බැරි gediye ඉන්නේ නැහැ. රැකියාව කියන්නේ බඩ රස්සාව කියන එක තමයි. මේ කම්පැනි බාර ගන්න යන්න එපා. දින වැටි කරන්න. ඒ නිසා ඒක කරන ගමන් බලන්න රැකියාවක් මේ සැකයට ආදරෙන් කරනවා නම් විස්රාමයක් හිතෙනවා. ආදරෙන් නෙවෙයි නම් අල්ලිම කරදරයක්. ඉතින් ඒක නිසා ඒ වැඩේ විස්රාම විස්රාම ගන්නවා කියලා අපි කියන්නේ රතාවේ විස්රාම ගන්නවා කියන්නේ විස්රාම ඒක නෙවෙයි කරන කරන වැඩේ විනෝදාංශයට දාලා කරත හැකි. මම කරලා තියෙන නිසා මම දන්නේ ඕනේ වැඩක්. ඒක තමයි මම මේ කරන්න ඕනේ කියලා කරන්න ගත්තොත් ඒකේ මහන්සියක් ඉන්නේ නැහැ. ඒ නිසා ඒක සත්‍යියම නෙමෙයි ඒක සාමාන්‍යයෙන් අර ඒකට තියෙන ලිංගතුකම. ඒක සල්ලි වුණ උපය උපය මාර්ගයක් නෙවෙයි. Tamande පැමිණෙනවන කවුරුට ආරාධනාවක් කරුවොත් මේක දීපන් කිව්වොත් කද්දාකවත් නොදීන්න බෑ. පුළුවන්කමක් තියෙනවනම් ලොකු සංස කිව්වේ ඉල්ලීමක් කියන්නේ ඇඬිල්ලක්. මිනිස්සු අඬවන්න එපා. කවුරු හරි එළමනවා ඉල්ලුවනම් ඒක දීපන්. කරන්න පුළුවන් නම් කරපන්. හැමදාම හම්බෙන්නේ අපිට වැඩේ. ඒ සරකියවරි කමන්න අපේ කළ යුතු යුතුයකමත් ටික කරන්න මොන එක ඩියුටිෆුල් නැත් බියුටිෆුල් කියලා මං කියන්නේ. එනිසා ඒකට දති කිසිම බලපෑමක් නැහැ මම දන්නේ මම කරලා තියෙන නිසා මම දන්නේ මේ වැඩ අධිකකම සත්‍යයට ඉච්චර ප්‍රශ්නයක් නැහැ. අතට බුදුම තිරියම් කරන සුළුයි. නිතර ක්‍රියාශක්තියක ඉන්න කියලා තියෙන ලොකු සංස්කෘතිය කියලා තියෙන්නේ. එහෙම නැතුව හිත විවේක වුණොත් ඒක යකය කම්මල වගේ. ඉතින් ෆැබ්‍රිකේට් කරන්න ගන්න. ඉතින් හිතන්න ගන්න. තියෙන වැඩේ කරන්න කරන වැඩේ SMS දාන්න slowly mindfully silently රසාවක් දෙන වැඩේ දිගට මේ වැඩවල යෙදিলা ගත කරන්න කවුරු හරි කිව්වොත් වැඩ දෙකම එකසැරේ කරපන් කියලා අන්න ඌ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එහෙම කරන්න බෑනේ. කරන්න කියන්න බෑ කාටවත්. තමන් ඒකට වේගෙයි. ඒ නිසා මේ වැඩ කිරියාවේ ක්‍රියා භාවනා කියලා එකක් තියෙනවා. ඒ කරන වැඩේ සතියෙන් කරනවා. එතකොට ඒක නිකන් යන්ත්‍රයකින් කෙරෙනා වගේ කෙරෙනවා. ඒ නිසා ඒකට බලපෑමක් එන්නේ දැයි අපි නැවතත් අපේ සතිವಾರය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විනාඩි 20ක විතර ප්‍රමාණයක් පේනවා. අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි. ගරු ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම පරයන්කේදී මූලික කමඨහන ලෙස වඩමි. මම දැන් මෙතන කියා හිත හිත හිඳගෙන සිටින ඉරියව්වට යොමු කළ විට නොබෝ වේලාවකින්ම පිම්බීම හැකිලිම ප්‍රකටව දැනේ. ටික වේලාවකින්ම අරමුණ තුනී වී පිම්බීම පමණක් මද කම්පනයක් ලෙස ඉතිරි වේ. ඉතිරි කොටස හිස්තනක් ලෙස දැනේ. මේ වන විට විවේකී බවක් දැනේ. බාහිර ශබ්ද වේදනා සිතුවිලි පැමිණියද මේවා දිහා ඔහේ බලා හිඳිනු මිස වෙන කිසිවක් කිරීමට නොසිතේ. මා භාවනාව ආරම්භ කළ කාලයේ සිටම මූලික අරමුණට පරිබාහිරව පැමිණෙන දේ ගැන දැනගෙන ඒ දේවල් මෙනෙහි කිරීමට නොසිතා නොසිතන නිසා ඒ ගැන බලා සිටීමට පමණක් පුරුදු වී ඇත. මෙහි වරදක් තිබේද? පරයන්කේදී සිතවිලි චිත්ත රූප පැමිණ නැතිව යයි. මේ අතරතුරේදී පිම්බීම දැනේ. සිටින ඉරියව්ව නොදැනෙන අතර ඉන වොයිස් පරහන් ඇතුලේ රැහැයි නාදේ වැනි ශබ්දයක් නොකඩවා ඇසේ. දැන් දැන් ඉන වොයිස් එක මා තනිව සිටින බොහෝ විටත් සමහර විට පිරිසක් අතර දීත් ඇසේ. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ වශයෙන් කියන්න තියෙන්නේ Tamanට ඔක්කොටම කියන්න තියෙන එකමයි. තමන් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් බෙන්කල් හඳුනාගත්ත නැත්නම් පත් කරගන්න ලද මූල කර්මස්ථානේ තියෙනවා නම් බාහිර දේවල් ආවට ඒව මෙනෙහි කරන්න කාලය ගත කරන්න එපා. උත්සාහ කරන්න. ඒ බාහිර සද්ද වේදනා හිතුවේ මොනවා ආවත් අරමුණ තියෙනවා නම් ඒ අරමුණ අරමුණු බාහිර අරමුණු නැති වෙලාවේ අරමුණු බලනට වැඩිය දක්ෂකමක් තමයි බාහිර අරමුණු තියෙද්දි තමන්ගේ අරමුණ වෙන් කරලා අඳුර ගන්න කතිය. ඒ නිසා මේ බාහිර අරමුණු මෙනෙහි කරන්න ගිය ගමන් වෙන්නේ තමන්ගේ අරමුණ පාවා දීලා ආනන්දර කරලා බාහිර අරමුණට හිත යන්න ගන්නවා. ඒ නිසා ඒවා මෙනෙහි කරන්න එපා. ඒව ඇවිල්ලා ඇත්තටම කරදර කරන්නේ නැත්තම්. ඒ නිසා මේ අරගෙන තියෙන ආකල්පය හොඳයි. ටිකට ඒ විදිහට කරගෙන යන්න එතකොට විතරයි අපිට බලන්න පුළුවන් වෙන්නේ බාහිර අරමුණු ඇති විට තමන්ගේ අරමුණ බාහිර නැති විට තමන්ගේ අරමුණ මුලැමැදාග ඔක්කොම පැතිකර බලන්න පුළුවන් වෙනවා. එතකොට ඒකේ වෙනස් වීම, ඒකේ විපරිණාමය දැක් ගන්න තියෙන අවස්ථාව වැඩි අර එනේන අරමුණ මෙනෙහි කරන්න යනවට වැඩිය. ඒ නිසා තමන්ගේ මූල කර්මස්ථානයේ පේන තෙක්මානේ තියෙනවනම් ඒකට ඒ වෙලාවේ බාහිර තියෙන අරමුණ මෙනෙහි කරන්න යෑමෙන් මූල කර්මස්ථානට අනතර කරන්න එපා කියලා පේනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්ස අප සක්මන් භාවනාව කරන වෙලෙහි දකුණු කකුල කකුල පතුල ඉස්සුවා තිබ්බා වම් කකුල පතුල ඉස්සුවා තිබ්බා යනාදී වශයෙන් හිතෙන් මෙනෙහි කර යුතුයද එසේත් නැත්නම් අපට සුපුරුදු ලෙස සාමාන්‍යයෙන් ඇවිදින ආකාරයට සක්මන් භාවනාව කිරීමට කමක් නැද්ද වඩාත් උචිත කොයි ආකාරයේද ඔබට තෙරුවන් සරණයි දෙකෙන් කොයි එක හරි වැටෙච්ච ආකාරය කියන්නේ නැතුව උත්තර දෙන්න බෑ අපි සක්මන් කරන මොනවද වැටුනේ කියන්නේ නැතුව මෙනේ කළ යුතු ආකාරය සහ ඔක්කොම කතා කරන්න ගියත් මේ වැඩිට බහල නෑ දාම. ඒ නිසා මේක නයි මම අහනවා තමයි සක්මන් කරලා තියනවාද? එතකොට ওই දෙකෙන් කොයි ක්‍රමේ හරි ක්‍රියාවත් කරපු වෙලාවේ වැටුනේ මොකද්ද කිව්වොත් අන්න ඒකෙන් නම් පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්. කැමැතිද මේ ප්‍රශ්න ලිපෙකන කට උත්තරයක් බඳින්න උසාවියේද? එහෙම නැත්නම් ඒ ටික ලියන්න කරුණා කළා නැත්නම් මේ කළ යුතු ආකාර කියලා දීලා වැඩක් නැහැ. වැටහිච්ච ආකාරය තමයි තාමත් වැදගත් වෙන්නේ උපදේශයක් දීම සඳහා. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව සම්බන්ධවයි. මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය කරගෙන යමි. එහිදී මට ආශ්වාස ප්‍රශ්වාස වෙන්කර හඳුනාගත හැකි නොවේ. හුස්මට සිත යොමු කළ විට එකවරම නාසය තුල වේගවත් කම්පන චංචල ධාරාවක් දැනෙන්නට පටන් ගනී. හුස්ම ගැනීම හෙලීම වෙන්ව හඳුනාගත නොහැක. මෙම වේගවත් කම්පන චංචල ස්වභාවය ටික වේලාවකින් වේගය අඩුවෙමින් නිශ්චල වේ. ඉන්පසු නොඑක් අරමුණු සිතට ගලා එයි. ඒවා සිතුවිලියයි සිතූ විට නැතු වී යයි. ටික වේලාවකින් නැවත පෙරසීම නාසයේ කම්පන චංචල ස්වභාව දැනේ. නැවතත් ඒ ස්වභාවය නිශ්චල වන විට සිතට නිදිමත දැනේ. සිතේ සිතේ අභිඤ්ඤා ව්‍යාපාද විහිංසා සංඥා නැතිවන විට මෙසේ සිත නිද්‍රා තත්වයකට පත්වන බව ඊයේ දිනේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවෙන් දැනගතිමි මුළු පරයන්කේ තුලම මේ තත්වයන් මාරුවෙන් මාරුවට අත්දකින්න විනා උස්ම නොදැනී යාමක් සිදු නොවේ ස්වාමින් වහන්ස ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ පෞද්ගලික ලක්ෂණ හා පොදු ලක්ෂණ නිරීක්ෂණය කළ නොහැකි වීම කාය සංස්කාර නොදැනී යාමට බලපානවා දැයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මෙලෙස කම්පන චංචල නිරීක්ෂණය ප්‍රමාණවත්ද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ත්වන් සරණයි ඔය තුම්පලක මේ රාණපාණි හෝ ආශ්‍රද ප්‍රසවාස වශයෙන් මේක සඳහන් කරලා තියෙනවා ධර්ම දේශනාවේදී මොකක්වත් නිදර්ශනයකට කාරණාවක් ගන්නවා ඒ නිසා මේ හැම කෙනාටම ආනාපානෙ පේන්න ඕන කියන එකක් වටලවාගෙන තමයි මේ ලියුම ලියලා තියෙන්නේ. Tamanට දැනෙන්නේ කම්පන චංචල නම් ඒක තමයි මූල කර්මස්ථාන. ඒ මූල කර්මස්ථානේ පරිණාමය බලන්න. ඒකේ ගෙවි යෑම තමයි කාය සංස්කාර ගෙවීම කියන්නේ. කොයිදෝ යන ආනාපානයක් අරගෙන මුළු රචනෙම සම්පූර්ණ අවුල් වෙලා තියෙනවා. එයාට දෙන නිදර්ශනය එහෙම නැත්නම් උපමා උපමේය ගලප ගන්න බැරුව නිදර්ශනෙ ගෙඩි පිටින් කාලා. ඊට පස්සේ චෝදනා කරනවා මට ආනපනෙ පේන්නේ නැහැ. ඒ නඩුත් යනවා ඊට පස්සේ. පව් කියලාත් හිතනවා. නිසා කරුණාකරලා මේ නිදර්ශනයට වෙන්න බෙක මතක තියාගන්න. Tamanට පේන දේ මොකද්ද කියලා කිව්වනම් ওই රචනය ආපහු ලියන්න මං ඉල්ලා හිටිනවා ආපහු ලියන්න කියලා අනපන කියන මාතෘක අයින් කරලා මොන ප්‍රශ්නයක්වත් නැහැ. මේක දෙන නිදර්ශනේ අර උදව්වට කියලා හිතලා දෙන එක කරදරයට යන හැටි. මේ මේ sannivedana ප්‍රශ්න. ශ්‍රීචා ඔය යන විදිය බොහොම හොඳයි. ඕම කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නේ නම් ටිකක් දිගේ එකක් හමුසම්. ඒක නතර කරලා අපි කෙටි ටික ඉවර කරමු. ඒතකොට දිගේ වලින කට්ටිය පොඩ්ඩක් කම්මැලි වෙයි. අතිපූජනීය ස්වාමින් වහන්ස මම දෙවැනි දිනේදී කමඨහන් සුද්ධ කරගතිමි මා සක්මනින් පසු පරයන්කේට වාඩි වූ විට සිත අනායාසයෙන්ම හුස්ම රැල්ල වෙත යයි එහිදී ආශ්වාස ප්‍රාශ්වාස වෙන වෙනමද එහි දිග කොට බව වැනි ලක්ෂණ හොඳින් වැටහි ඉන්පසු හුස්ම දැනෙන ප්‍රමාණය අඩුවේ ඊතා සියුම් කම්පන බවට පත්වී නොදැනියයි මීට පෙර වාර්තාවේ මා ලියා තිබුණේ මේ අවස්ථාවේදී මාහට නොඑක් සිතුවිලි පැමිණෙන බවත් මා නාසිකාග්‍රේට සිත තබාගෙන එන සිතුවිලි දෙස බලා සිටින බවත් මා එලෙස වෙන වෙන දේ දෙස අවදියෙන් බලා සිටීමේ කායික වේදනා නොදැනුණ අතර අවට ශබ්ද වලින් කිසිදු බාධාවක් නොවිය. ඊයේ සහ අද පරයන්ක වලදී මාහට දැනුනේ සිතුවිලි ඒම අඩු වී ඇති බවක් මා වැඩි වේලාවක් කිසි නොදැන නාසිකාග්‍රය දෙස බලා සිටිය බවත්ය. සිතවිලි ආවිගස නැති වී යයි. මා අවදියෙන් සිටී. මා ඒ නිහඬතාවයේ හෙවත් විවේකයට ඇලුම් කෙලිමි. ඒ සමගම මාහට සිතවිල්ලක් පැමිණද මෙය අනිත්‍ය වී යන බව පහදා දුනි. තවද විතක්ක නොකර සිටීමටත් කිසිදු දෙයකට ඇඟිලි නොගහ බලා සිටීමටත් හැකි විය. මෙසේ ටික වේලාවක් බලා සිටින විට ඊතා සියුම් හා වේගවත් කම්පන රටාවක් හෙවත් බිඳි බිඳී යන ස්වභාවයක් අද්දිටුවෙමි. මෙම රටාවෙහි වේගය ඒකාකාරී බව හැඟුනි. මගේ සතිය උපරිමව තිබුණි. මෙසේ මා විනාඩි 30ක් පමණ සිටියෙමි. මාහට ඇසීමට විශාල ගැටලු නැතත් මාගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා මෙලීමි. අද දින භාවනාවට බාහිරින් පැමිණි කායික වේදනාවක්, බඩේ කැක්කුමක් තරහන් ඇතුලේ නිසා භාවනාවේදී මද අපහසුතාවයකට පත් වුනිමි. මේ සියල්ල අභියස උපේක්ෂා වැඩිවීමටත් භාවනාව ඉදිරියට ගෙන යාමටත් මාහට කරුණාවෙන් උපදෙස් දෙනසේක. තවද පැරසිටමෝල් වැනි වේදනානාශක නිසා භාවනාවේදී ඇතෙන දැනෙන සංවේදනා නොදැනී යාමක් සිදුවේද එසේ වේදනානාශක භාවිතා කිරීම භාවනා යෝගීෙකුට නුසුදුසුද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි රචනයේ මුල් වෙලාවේ කියන්න හදන දේ විදිහට හිතවිලි නැති කොයි වෙලාවකවත් නැහැ මේක හිතවිලි තියෙනවා. ඒක ගණන් ගත්තොත් වැල් වැල් බැඳෙනවා කෝච්චි වගේ ඇදෙනවා. ගණන් ගන්න සිටුවත් එතන එතන බින්දි බින්දි යනවා. ඒ නිසා හිතවිලි හදන්න අවශ්‍ය කරන මූල ප්‍රභව හැම වෙලාවෙම හැම හිතෙම තියෙනවා. ඒක චේන් තෝට් ට්‍රේන් තෝට් වෙන්නේ අය ගැන බැලුවොත් විතරයි. ඒ සැලකිලිමත් වෙච්ච ගම ඒක එක දිගට වැල ගහිලා අර්ථයක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒවා එතන එතන බිඳලා යනවා. ඒ නිසා කියන්න ඕනේ ඉස්සෙල්ලා නම් කියන්නේ යෝගාවචරයෝ මට හිතවිලි බාධා කරයි කියලා. පහුවෙනකොට කියනවා මං ඉස්සර හිතවිලි වලට බාධා කරලා තියෙනවා කියලා. අපි තමයි මේ හිතවිලි වලට බාධා කරන්නේ. සද්දත් එච්චරයි. ඒ වගේම වේදනත් එච්චරයි. ඒ කොයි එකත් ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඔමරි පපා මුකුළු පපා ගෙට එන්න ඕන්න මෙන්න කියන. ගාලා ලැතු ඉන්න එකයි තියෙන්නේ. එතකොට එහෙම දොර ඇරියානේ එක් කකුලක් දානවා ඇතුළට. ආය අම්මා මුත්තා කිව්වත් ගන්නෑ. එනිසා ඔහොම ඉන්න ගමන් හිතපු ගමන් හිතවිල්ලට එන්න දෙන්න බලන්න. කතන්දර ගොතන හැටි බලන්න. එතකොට තමයි හිතවිලි කියලා යමක් කියන්න පුළුවන් වෙන්නේ. හිතවිලි පාලනය කරද වැත්තක තියේදී එක්කෙනෙකුට කියන්න පොඩ්ඩක් එන්න කියලා එතකොට එන්නේ කතන්දර කියාගෙන නටාගෙන සින්දු කියාගෙන ඇවිල්ලා වන්න කරලා තියලා යනවා. ඒකෝට ඉතින් දන්න නිසා හිතා ගන්න පුළුවන් අපි මෙතෙක් කල සීමාවක් නැතුව මේ හිතවිලි මේ වේදනා මේ සද්ද අරගෙන කතන්දර ගොතලා තියෙන හැටි ප්‍රශ්නයක් නැහැ හිතන්නත් ඔකටියක් කරන්න. එතකොට තමයි තේරෙන්නේ මේ මොකද්ද කියලා. නැත්තම් හිතන්නේ මේ බාධාවට හිතවිලි බාධා කරනවා භාවනාවට. නෑ ඌව මේ කොහෙද අහ කියන දේවල්. මේ ගෙට ගින්නගෙන අහ කියන දේවල් ගෙට ගෙට දාගෙන ඔඩොක්කේ දාගෙන ඉතින් කනවා කනවා කනවා කියලා කෑ ගන්න. ඉතින් අල්ලපු ගෙදර මේ තේජා තිබුණා ඌත් දුවගෙන ඇවිල්ලා ගිනි නිවන හමුදාවත් ගෙන්නලා ඕටන වැඩ. අමෝපච්ච මොකක්වත් ගණන් ගන්න දෙයක් නැහැ වයි. ලොකු ෂෝවක් තියෙනවා. විනාඩි 20ක් පමණ වුණා එච්චර වුණේ. ඔන්න ඔන්න අන්තිමට ඉච්චිදී ඌව ලංකාවේ නෑ. ලංකාවේ නෑ. ඒක කැරට ගේ ගිනි ගත්තද යාලල්ල. ඉතිවිල්ලක් ඇවිල්ලා ගියා වේදනාවක් ඇවිල්ලා ඊට පස්සේ ආසම පැනටෝල් බිපා මොකද වෙන්නේ කියලා. හුදුට භවනා කරපේ කරණ තේනවා මේ හැම වේදනානාශකයක්ම අපේ ජීවිතේ නැසනවා කියලා. අපේ තියෙන යම් සජීවි කොටසක් නැසනවා. ඒ නිසා ඒ වේදනාව හරිම හොඳයි වේදනානාශක නැතුව. වේදනා නාසකොලි වෙන හානිය වේදනාවට වැඩිය උඟක් වැඩි. ඔය නාශනේ කියන වචනේ භයානකයි. ඒක මම වුණේම කියන්නත් එපා. ඒ නාශනේ කියන වචනේ වතුරු වීදුරට කීකියා ඉඳලා වතුරු වීදුර ෆ්‍රීස් කරලා බලන්න මොකද වෙන්නේ කියලා ක්‍රිස්ටල්ස් වල. ඔය වචන පාවිච්චි කරනකොට ඔය තමයි මන්තර වෙන්නේ. නිකමටවත් වචන පාවිච්චි කරන්නත් එපා. වේදනාව උඟක් හොඳයි වේදනා නාසික වලට වැඩියි. ඒක මේ තේරෙන්නේ නැහැ භාවනා කරුවේ නැත්නම් ඊපාට අර වේදන නැතිවීම නිසා අම්බිච්ච වේදන නාසකොළ ගුණේ වැඩි. හොඳට භාවනා කරන කෙනෙකුට දාන්න ඕනේ මෙඩිසින් එකක් දාලා බලන්න ඔළුව අංජබජල් කරන හැටි. ඊට පස්සේ ඉන්නවා තමයි හොල්මනක් ඉන්නේ. මිනිස්සෙක් නෑ එතන. ඒ නිසා පුළුවන් තරම් ඒ වට මේ මයින්ඩ්ෆුල්නස් කියන එකම කෝකටත් ඇයිලේ අරගෙන මම කියන්නේ ඒක නිසා මේ පෙන්ටකොස්ටල් කට්ටිය වගේ බේත් බොන්න එපයි කියලා මම කියන්නේ මම කියන්නේ අඩු කරන්න කියලා අඩු කරතයි ඕන තරම් අඩු කරතයි මේ කොයි එකටත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා සතික්ව හම්බෙක්කවේ සබ්බත්තිකම දාමි කිය. මහනි මේ සතිය හැමතැනම අපේක්ෂා කරන්න කිය. අහවල් තැනදී සතිය යොදන්න බෑ කියලා දෙයක් බුදුහාම දැකලා නැහැ. නමුත් අපි හිතන නෑ සතිය වඩන්න සුදු ඇඳ ගන්න ඕනේ, බාපණයක් දා ගන්න ඕනේ, භාවන මධ්‍යස්ථාන ගන්න ඕනේ, අත අපිට අතක් තියා ගන්න ඕනේ, වටේ කට්ටිය ඔක්කොම භාවනා කරන්න ඕනේ, නැත්තම් සතිය වඩන්න බෑ කියලා. නමුත් අන්තිම වෙනකොට තේරෙයි මේ හැම එකටම හැබැයි ඒකට හොඳට සංවේදී වෙන්න. පැන්ඩෝල් පෙත්ත බීලා සත්‍යමත් වෙන්න බලන්න. පැන්ඩෝල් පෙත්ත නැතුව සත්‍යමත් වෙන්න බලන්න. අන්න වෙනස තේරෙයි. අතිගරු ස්වාමීන් වහන්ස ඊයේ ඔබ වහන්සේ කිසිවෙකු ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් අවිද්‍යාව යනු දැඩි ලෝභය ලෙස හැඳින්නුවා. එහෙත් මා සිතා සිටියේ අවිද්‍යාව යනු මෝහය කියයි. මෝහය හා අවිද්‍යාව අතර සම්බන්ධයක් ඇද්දයි කරුණාවෙන් අපට පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට මේ අත්භවයේම නිවන් සාක්ෂාත් කිරීමට හැකි වේවා. මේ කියවන එකත් පටලවාගෙන තියෙන්නේ සබාවත් පරිදි අභිජ්ජා කියලා කියන එකයි අවිද්‍යාව කියන එකයි ඉල අකුරු ලියන හැටියක් තියෙනවා කරුණා කරලා ඒක වකුරු වල තෝරගන්න. මේ කිව්වේ දෙසරෙම අභිඥා කියලා කියනවා. ඒ කියවන එක නාගේ ඔළුව කර කර කර කරකවිලා ඉන්නේ. ඊට පස්සේ දැන් අවිජ්ජා අවිද්‍යා ඒව පටලව ගන්න. ඒක නිසා මේ වචනේ මේ විදිහට වර්ග කරන්නේ නැතුව මේ භාෂාව උගන්වන්න බෑ. අවිජ්ජා කියලා සඳහන් කරන්නේ විසම ලෝභය. අවිද්‍යාව නෙවෙයි. ඒ නිසා මේ වචන ටික තෝරගන්න. ඒකට හොඳම වැඩි ওই සූත්‍රයේ ටෙක්ස්ට් එක කියවන්නේ. සීවිතබ්බ සීවිතබ්බ සූත්‍රය කියන්නේ ඒකට ඕක පටලවිලා යනවා. ගරු ස්වාමීන් වහන්ස මාගේ භාවනා කර්මස්ථානය ආනාපානයයි. අදවන විට එය ආශ්වාස ප්‍රාශ්වාසයයි නොසිතා එක හුස්ම වාරයක් ලෙස පරයන්කේ වාඩි වී සුළු වේලාවක් බලන විට සුළු වේලාවක සිට බලමින් සිටීමි. එසේ ප්‍රකට වී එසේ ප්‍රකට වී පෙනේ. මෙය බාහිර මෙන් මෙය බාහිරව මෙන් සිත බලමින් සිටීම් සිටිමියයි සිටිමි. මාගේ ගැටලුව වන්නේ සෑම හුස්ම දෙකකට වරක් වරහන් ඇතුලේ ආශ්වාස හා ප්‍රශ්වාස වාර දෙකකට පසු වැඩි කාල පරතරයක් පවතින ආකාරයේ රටාවක් දිගටම නිරීක්ෂණය වීමයි. එය මා බාහිරව බලන වාසේ සිටුවත් මම හිතින් සිතා එවැනි රටාවක් හුරු කරගෙන පවත්වාගෙන යනවාදයි නොසිත යනවාදයි සිතේ. දිගටම මෙලෙස කරගෙන යාම සුදුසුද? කරුණාවෙන් උපදෙසක් දෙන්න. වරහන් ඇතුලේ තියෙනවා මමෙක් නැතුව ගත් හුස්මටද මම රිංගා ඇද්දයි සිතුනි. ඊයේ දේශනාවේ මෝහය හෙවත් අවිද්‍යාව සේවනය නොකළ යුතු ධර්මයක් යයි සඳහන් නොවන්නට හේතුවක් තිබේද? තමාට මෝහ සිතක් ඇති වී යයි දැනගත නොහැකි නිසාද? පසුගිය දින කීපයට වඩා කාම ආදී බාහිර අරමුණු වලින් සිත පෙළෙන ගතිය අද වන විට යම් වැඩිවීමක්ද ඇත. තෙරුවන් සරණයි. ඒකෙතර අවිජ්ජා අවිද්‍යා ඒක තේරුම් කරගන්න මේ මජ්ජිමනිකාය පොත කියවම ඒක තේරුම් ගැනීම නැතුව අමාරුයි ඒ වචනාත් අල්ලගන්න මේ අකුරු නැතුව මුලින් සඳහන් කරලා තියෙන විදිහට Taman හුස්ම දෙකට වතාවක් එක අඩු කිරීමක් වුණාද කියලා දැනගන්න තියෙන ක්‍රමය තමයි දිගටම කරන එක. දිගටම කරනකොට ඒ වගේ කරන දෙයක් වෙනවනම් එක විශේෂයක් මොනවා හරි දෙයකින් කරදර කරනවා. එහෙම නැත්නම් ඔහොම යන්න ආරින්. අන්තිම ත්‍රිගුණ කාලේ මොකද මම බඳක නැහැ තුනක් අහලා තිබුණා. ඊයේ දේශනාවේ මෝහය හෙවත් අවිද්‍යාව සේවන ඒක තමයි මැද එක ඊට පස්සේ ඉවර කරනකොට තවත් එකක් අහලා දෙනවා. පසුගිය දින කීපයට වඩා කාමාදී බාහිර අරමුණු වලින් සිත පෙළෙන ගතිය අද වෙන විට යම් වැඩිවීමක්ද ඇත. ඒක සමහර විට කාමයේ වැඩිවීමක්ද දන්නෙත් නැහැ. නැත්තම් ඒව පිළිබඳව අවබෝධය සංවේය ප්‍රනීත භාවය වැඩි වෙනකොටත් වෙනවා. ඒ කෙසේ නමුත් කාම විතික්‍රමණය වෙලා නැහැ. මේ පරිඋත් ทาน මට්ටමේ තියෙන්නේ. ඒක තියෙන වෙලාවේදී ඒ කියන්නේ අරමුණු වලින් විශ්සන වෙලාවේ අපිට කරදර කරන වෙලාවේ ආර මේ ආනපන බලන්න තියෙන හැකියාව බලන්න. ඒකල බලන්න එහෙම නැති වෙච්ච වෙලාවේ තියෙනවට වැඩිය බලනකොට අර විදියටම ආනපන දිහා බලන පුළුවන් ද අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද කියලා සතිය පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙනවනම් මම මෙහෙම ප්‍රකාශ කරනවා ධෛර්ය පිණිස කාමාරපුණ නැති වෙලාවේ පවත්වන සතියට වැඩිය හොඳ ශක්තිමත් සෙල්ලක්කාර සතියක් තමයි කාම කාමාරමුණු තියෙන වෙලාව පවත්වන සතිය. ආන්න එක පරීක්ෂා කරන්න. ගරු ස්වාමීන් වහන්ස අද අලුයම ආනාපාන සති භාවනාවට වාඩි වී මොහොතකින් හිස් බවට ගියෙමි. තව ටික වේලාවකින් දුර බලන බම්බුවක කෙළවර කණ්ණාඩියේ රවුම ලොකු වෙවි යන ඊතා පැහැදිලි ස්වභාවයක් දිස්විය. මම බලා සිටියෙමි. සිතුවිලි කෙලින්නාවත් කතා නොකලත් කොහේතෝ දිශාවකට යාන්තම් පාවෙන මොනවාදෝ දේවල් කියන බව දැනේ. නමුත් ටික වේලාවකින් ඒ සියල්ල නැවතී වර කාන්දම් පොල්ලක් මගේ උරහිසින් ඇඟ ඇතුළට බස්සවනවා මෙන් දැනුනි. හරියට හිත වටපිටාවෙන් වෙන් වී මගේ ඇඟ ඇතුළට බැස්සා වගේ. ඒ தත්ත්වයේ තිබුණේ මොහොතකි. මා ඉදිරියේ තිබූ ලොකු තිරය ඉරකින් කැපී එය ට්‍රාන්ස්පේරන්ට් වීගෙන ගොස් විශාල විය. සම්පූර්ණයෙන්ම ක්ලියර් ස්වභාවයකි. ඊළඟ මොහොතේ දඟලමින් සිටි සතෙක් නිදාගත්තා මෙන් සිත නින්දටපත් විය. කිසිම දැනීමක් නැත. අඩුතරමින් එය සැනසීමක් සැනසෙල්ලක් බවවත් නොඇතෙහි. නමුත් සතිය ඇත. ඒ தത്വයට පස් ඒ தത്വයට පසු නැවත හිස් බවට ආවෙමි. භාවනා වාරයේ ඉවර වීමට පෙර මා සිටියේ හැමදේම එපා වුණ මට කිසිවක් අවශ්‍ය නැහැ කියන ස්වභාවකයේ ස්වභාවයකය. ඒ කලකිරීමක් නොව හුදු හැඟීමකි. උපදේශක් පතමි. ඔබ වහන්සේට නිරෝගී බවත් දීර්ඝායුෂ ලැබේවා. මේක එක සැරයක් වුණාට ඇත්තටම අමාරුයි මේක පිළිබඳව නිගමනයක් කරන්න භාවනා කරන්න යම් ආකාරයක් කරනකොට මේක නැවත නැවත එනවාද ඒ විදිහට කරන්න කරලා බලන්න තමන්ගේ ජීවන රටාව දැන් තමන්ගේ රුචි අරුචිකම් තමන්ගේ පෞරුෂත්වය මේකට වැඩ කරන්න හැටි මේක අලුත් දෙයක් ඒ වෙනකොට හිත ටික දවස් එක තැරින් වෙන්නේ කිසියර කරනකොට හැඩ ගැහිමක් සිදු වෙනවා ඒ හැඩ ගැහිමෙන් තමයි බලන්න පුළුවන් වෙන්නේ මේක කරදරයකට අරගෙන තියනවද නැත්නම් මේක අභිවෘද්ධියක් සුභාසින්තනයක් විදිහට අරගෙන තියනවාද කියන එක දැනගන්න ඕක ඉන්දර්ශනිකයි තියෙන්නේ. යම් හේයකින් මේක නැවත එන්න අරින්න බැරි තරම් බයක් තියෙනවා නම් තමයි අපි ටිකක් කලබල වෙන්න ඕනේ. මේක එන්න දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ ආර්ය පරිශීණ කියන්නේ ඔකට තමයි. ඒක නැවත නැවත එන වැඩේ කරන්න. කරලා බලන්න මේ මම මමයා කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා. ඒ විතර අලුත් අලුත් දේවල් වලට යනකොට තමයි අපිට මේ මමයාගේ තියෙන මේ මායාකාරී වැඩ ටික අල්ලගන්න පුළුවන් ඉන්නේ ෂටගති. ඒ නිසා මේකට දැනට බයක් බාධාවක් නැත්තම් දිගට යන්න දීලා ඒකට හැඩ ගැහෙන හැටි බැලිලා තමයි මේකට දෙන්න දෙන උපදේශය. ගරු ස්වාමීන් වහන්ස මම හුස්ම රැල්ලට හිත යෙදවීමට උත්සාහ ගන්නෙමි. පිම්බීම හැකිලිම ස්වභාවයත් හුස්ම රැල්ලත් දෙකම අරමුණු විය. එබැවින් පිම්බීම හැකිලිම වෙත මාරු නෙමේ. මෙසේ කරගෙන යන විට අනේක වාරයක් හිත පිට ගියේමි. ඔබ වහන්සේ දේශනා කළ විවිධාකාර ධර්ම කරුණු ඔස්සේ හිත දිව ගිය නැවත නැවතත් හිත මුල් අරමුණ වෙත ඇදගෙන ආවෙමි. ඔබ වහන්සේ පළමු දින දේශනා කළ පරිදි අහසේ ඇති තාරකා සියල්ල තේක්කේකින් අතුගා දමන්නක් මෙන් එකවර මාහට හිස් බව ප්‍රකට විය. මම මදක්කේ අරමුණු කෙලිමි. තවමත් මම මගෙන් බාහිර හිස් බව පිළිබඳ මෙනෙහි කරමින් සිටී. ඊළඟ ෂණයේදී මායේ හිස් බව තුලට ඇදී ගියමි. දැන් මමත් හිස් බවත් දෙකක් නොවේකකි. මේ අපූර්ව අත්දැකීමකි. මා මෙතෙක් තරුවෙන් තරුවට මාරු වෙවි තරු පිළිබඳ විස්තර සඳහන් කර සිටියේදී මට හිස් බව මගහැරී ඇති බව වැටහේ. මේ හිස් බව තුල සිට මම විවිධ දේ අත්හදා බැලුවෙමි. වරක හුස්ම රැල්ල ප්‍රකට කර බැලුවෙමි. තවත් වරක වේදනාව බැලුවෙමි. තවත් වරක විතක්කේ ਵਿਚාරයේ සොයන්නට උත්සාහ ගත්ෙමි. එය අහලකවත් නොවිය. තවදුරටත් හිස් බව තුලටම කිඳා බැස්සෙමි. මම මෙය ඊටමත් ප්‍රීති හා විනෝදජනක මට මෙය ඊටමත් ප්‍රීති හා විනෝදජනක විය. මම මෙය සමග සෙල්ලම් කළෙමි. යලිත් හිස් බවට යලිත් අරමුණක් වෙතට මාරුවෙන් මාරුවට යමින් ඒ හිස් බව තුලින් නැගිටින අරමුණු ලෝභ දේශ මෝහ යන ආදී කෙලෙසුන්ගෙන් තෙත්වන හැටි මාහට හොඳට තේරුම් ගියේ ගියමි. මෙය මනෝ විකාරයක්ද හීනයක්ද යන්න තෝරා ගැනීම මට විවිධ ගැනීමට මම විවිධ අරමුණුගෙන බැලුවෙමි. බාහිරට හිත යොදා බැලුවෙමි. කුරුළු හඬ හා විවිධ ශබ්ද ඇති වී නැති වී පරයන්තය අවසාන පරයන්කේ අවසාන විය. මම මෙම සිදුවීම සිදු වූයේ ඊයේ හවස පරයන්කේදීය. අද දින මාහට කිසිදු වැදගත් යයි කිව හැකි කිසිවක් පරයන්කේදී හෝ සක්මනේදී ප්‍රකට නොවිය. මෙම වාර්තාව ලියන විදිහට පිළිබඳ සිතුවෙමි. එය මා සතුටක් ගෙන දෙන ලදී. මගේ ගැටලුව ඉහත කී ස්වභාවය ඔබ වහන්සේ දේශනා කරන පරිදි වශී කරගත හැකිද නැවත නැවත අරමුණු කර ළඟා විය හැකිද මේ සාමාන්‍ය ජීවිතයට බලපාන්නේ කෙසේද සක්මනේදී මට කිසිවක් ප්‍රකට නොවේ සුදුසු ප්‍රතිකාරයක් නිර්දේශ කරන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි අර ඉස්සෙල්ලා කරන්න කිව්වා වගේ මේකට නැවත කර බැලීමට බයක් නැත්තම් බාධාවක් නැත්තම් ඒක නැවත පැමිණීම සඳහා කළ යුත්තක් තියෙනවා. ඒ වරක් වෙච්ච එක නදන්නව. එදා එදා මෙන්න මේ විදිහට තමයි ගියේ කියලා. අන්නේ පරිතර සාධක කරුණු නැවත නැවත සපිරලා දීලා ඒක නැවත එන්න හදනවා. ඒ කියන්නේ ඒකට සාදරෙන් වැඩ කරනවා කියන එකයි. ඒ වගේම ඒකට අඩුම කැඩුම සකස් කරලා දෙන එකයි එනව නොවන එක කියන්න බෑ. නමුත් එන්න එන්න එන්න එන්න තමයි Tamante ඒක වශී කර ගන්නත් පුළුවන්. ඒක තමයි හැසිරෙන ආකාරය. ඉතින් මූල ධර්මානුකූලව කීත හැකි. කවදා හෝ එහි හිස්තන අපේ හැබෑනි මහන වෙන්න ඕනේ. මේ අද ඉන්න මේ ඉඳුරන්ටමත් වෙච්ච ලෝකයට සාපේක්ෂව. ඉතින් ඒ පරිවර්තනය තමයි මේ ඉඳුරංගෙම හැදිච්ච ලෝකයේ හිස්තන අමෝරාවක් වෙලා තියෙද්දි හිස්තන තමයි මගේ ලෝකේ මේක මේ පීරි ගෑමනක් මේක දරතයක් මේක වෙහසක් කියලා තේරෙන මට්ටමට මේ දෙක ගියාට පස්සේ තමයි අපේ මනසට යහපත් තීන්දුවක් එහෙම නැත්නම් සුභ සිද්ධිය පිළිබඳ හිතන්න පුළුවන් වෙන්නේ. එතකම් මේ දෙකට කවිච්ච පණුවෙක් වගේ මේ හිත තියෙන එකට කිසිම දෙයක් විනිශ්චය කරගන්න හැකියාවක් නැහැ. අන්නතර සාන්තිකර தත්ත්වෙ දෙන්නේ නැතු නිසා ඒක මූලධර්ම වශයෙන් හොඳයි කියලා හිතන්න. හැබැයි ඒ තමන්ගේ හිත කොහොමද වැඩ කරන්නේ කියලාක දන්නේ නැහැ. කිසිනමත් ඒක නැවත නැවත උපයාදීමෙන් උපයීමට අවශ්‍ය පසුබිම් සාධක සකස් කර දීම තමයි යෝගාවචරයාගේ විපස්සනා අනුගහිත වෙන්නේ මෙතෙදී. ගරු ස්වාමීන් වහන්ස සාමාන්‍ය ජීවිතයේ දිනකට විනාඩි 45කට වැඩි වේලාවක් මම ඇවිදිමි. එය මම කරන්නේ සක්මන ගැන මෙනෙහි කරමිනි. එවිට පාවෙන ගතියක් වගේම මා තවත් අයෙකු සමග යන ගතියක්ද තනිකමක් නොදැනීමද වෙහසක් නොදැනීමද ඇත. වේගයේද වැඩි වේ. ගැටලුව වන්නේ වේගය වැඩිවීමේදී මා මටත් නොදැනුවත්වම වාගේ යන නිසා හදිසි නැවතීමක් අවශ්‍ය වෙලාවට හදිසි නැවතීමක් අවශ්‍ය වෙලාවට ඇති අපහසුතාවයත්ය. මම දැනගත යුතු අනික් කරුණ නම් මූලික සක්මන් භාවනාව පටන් ගැනීම කකුල එසවීම දැනීම යාම වැනි හිමින් ඇවිදීම මා කර නැත. එය කළ යුතුයමද? ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. සාමාන්‍ය ජීවිතේ වුණාට පරිමේ වැඩමුළුවේදී අපි ඒකාන්තයෙන් පැය පහක් හයක් දීලා තියෙනවනේ. අනිවාර්යයෙන්ම කරන්න එපා. ඒක කරලම නැතුවයි මේ කතා කරන්නේ. ඒ නිසා ඒ ටික කරන්ඩ, ඒ කියන්නේ මූලික උපදේශ ටික අනුගමනය කරන්න. එතකොට අරකට විකල්පයක් හම්බ වෙයි. එතකොට තමයි පුළුවන් වෙයි යහපත් වඩා හොඳ මේ විකල්පයක් හොයාගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම සක්මණ සඳහා වෙන සක්මහ කරලා බලන්න. එතකොට ඒක හොඳ විකල්පයක් වෙයි මේකට. ගරුතර ස්වාමීන් වහන්ස ආශ්වාසයේ ප්‍රශ්වාසයේ චිත්තක්ෂණය බලා සිට මානසිකාරයේ යෙදියුතු කොතැනටදයි බලා ආශ්වාස ප්‍රාශ්වාසයේ ස්පර්ශයේ ගෙවන් කල විට වේදනාව නැති වී යයි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් උපුටා ගත්ෙමි. මේ චිත්තක්ෂණය තේරුම් ගන්නා සැටි පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඒ අර ගෙවෙන්නේ ඉස්සෙල්ලා ආශාත් ප්‍රසවාසය විස්තර කරනවා නම් ගෙවෙන්නේ ඉස්සෙල්ලා වැට වේදනාව වැටෙච්ච ඇටි විස්තර කරනවා නම් දෙවෙන්නේකට සම්බන්ධ වෙලා සාකච්ඡාවට. ඒ විස්තර කළ හැකි කොටස විස්තර කරන්නේ නැතුව ඉක්මොලා ගියොත් කරන්න බෑ. ඒ නිසා කමඨාන් දෙනකොට කමඨාන් වාර්තා ලියනකොට ආනපනි ගෙවුනට පස්සේ විස්තර නෙවෙයි ගෙවෙන්න ඉස්සෙල්ලා පෙන්වෙන හැටි ඉඳලා ගෙවෙන්න දැන දක්වා කතා ප්‍රවෘත්ති ඉතිහාසයත් එක්ක කියනවනම් දෙවන්නේ දෙවන්නේකට පුළුවන් ඔකට සම්බන්ධ වෙන්න නැත්තම් කරන්න බෑ. ඒතරතුරු නැත්තම් කමටන් වාර්තාව අංග සම්පූර්ණ නැහැ. එimhe සයිතෝ ලියන්න නැත්තම් මේ වෙලාවේ ආව අරගෙන කියන්නේ. ගරු ස්වාමින් වහන්ස ආශ්වාස ප්‍රශ්වාස දැන ගැනීමට එහි ආකාර ගති ලිංග උද්දේශ හරහා යෑමෙන් එය හඳුනාගත හැක මේවා නැති විට නම් කළ නොහැක. මේ හතර තේරුම් ගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. තමන්ට වැටහිච්ච මොකක් හරි කියන්න ආසාව පිළිබඳව සම්බන්ධ වෙච්ච ඇටි ප්‍රත්‍යක්ෂ වෙච්ච ඇටි එතකොට උත්සාහ කරන්න පුළුවන් ඒක වැටෙන්නේ ආකාරයටද ලිංගයටද නිමිත්තටද ಉದ್ದೇಶයටද කියලා නිසා මේ මොනවා හරි තමන්ගේ අත්දැකීම් ටිකක් තියෙනවනම් බෙදලා දෙන්න පුළුවන් මට මොකක්වත්ම දෙන්න නැතුව මගෙන්ම ඉල්ලනවා. මේක වහා අසාධාරණ කතාවක්. දෙන්නෙම නැහැ. අපි යන ඊගා ප්‍රශ්නට. එකක්වත් Tamange අත්දැකීම් දෙන්නේ මේ මගෙන්ම ඉල්ලනවා කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපානය කරන විට ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් ලෙස බැලීමට තැත් කරමි. මුල ආශ්වාසයේ සියුම්ව ඇතුල් වී ගොරෝසු වී ගෙවී යයි. නමුත් ප්‍රශ්වාසයේ ආරම්භය නොදැනේ. එහි මැද කොටස හා මැද කොටස හා අවධානය දැනේ. ප්‍රශ්වාසයේ මැද කොටස මැද සමාවෙන්න. එහි මැද කොටස හා අවසානය දැනේ. ප්‍රශ්වාසය නිරෝධ වී යන අයුරුත් ඒ සමගම ආශ්වාසය අල්ලා ගන්නට තත් කරන්නක් මෙන් දැනේ. ප්‍රශ්වාසය හා ආශ්වාසය අතර හිස් තැන දකිමි. නමුත් ආශ්වාසය හා ප්‍රශ්වාසයේ අතර හිස් තැන දැකිය නොහැක. සමහර විට මේ හිස් තැන අල්ලා ගැනීමට තැත් කිරීම නිසා ආයාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සිදු වී දැයි සිතේ. තරහක් හෝ ආශාවක් ආ විට එය ක්‍රමෙන් වර්ධනය වී ගෙවෙන අයුරු බලා සිටිය හැකිය. ආශ්වාසයේ ගෙවීම කොතරම් බලා සිටියත් වලාගත නොහේ. ඊට කලින් ප්‍රශ්වාසයේ මතුවේ. කරුණාකර මේ தત્ත්වය පැහැදිලි කර දෙනසේක්වා. පේන්නේ නැති දේවල් දිගේ එලවන්න යන්න එපා. යම් වෙලාවක ප්‍රසවාසයේ පස්සේ ආස්වාදයේ අතර හිටතන පේන හොඳටම ඇති. මේකල් තිබුණු තත්ත්වයට එක බලන්න ඒක හොඳ ප්‍රවිෂ්ටයක්. ඒක දිගේ කරන කිල්ල ඒක හිත හිත එතන තැම්පත් වෙනකොට ප්‍රසවාසයේ අවසානයේ ආස්වාදයේ අවසානයේ පේන්නේ ඉඳී තියෙනවා. එහෙම නොපෙනෙන දේවල් දිගේ මොන දේ යන්න ගියත් ඒකට කාමී කියලා කියනවා. නොලැබිච්ච දෙයක් දිගේ ඉදිරියට යන එක තමයි කාමය කියන්නේ. විපස්සනා කියන්නේ යථාපාකටම් විපස්සනා විනිවේසෝ යම ප්‍රකටද ඒක දිගේ යන්නේ. එතකොට ඊට ටික පෙනේ. ඉතින් මේ විදිහට ලැබිච්ච දේෙන් සතුට වෙලා ලද්ද දේෙන් සතුටලා ඉදිරියට ගියොත් හිතෝ වැඩටි කරලා ද ඉස්සරහ. ගරුතර පූජ්‍ය පාදයාණෙනි පරයන්ක භාවනාව මූලික කර්මස්ථානයේ ලෙස ආනාපානෙහි සිත පවත්වා ගැනීමට උත්සාහ ගතිමි. ආනාපානය දැනෙන්නේ ඇත්තටම බොහෝ විට බෙහෙවින් සියුම් අප්‍රකට ස්වභාවයකිනි. ඇතැම් විට එම සංඥාව ඇතයිද සැකසිතෙන තරම්ය. එසේ වීරයෙන් යුතුව සිත අරමුණෙහි පවත්වාගෙන යද්දී ස්වල්ප වේලාවකින් පසු සිදුවේ කුමක්දයි යන්න ගැනවත් වැටහීමක් නොමැතිව භාවනා වේලාව අවසන් වී ඇති බව පමණක් වැටහිනි. සක්මන් භාවනාව. පාද කකුල් පාද පතුල් දනිස් ආදී ඇවිදීමට සම්බන්ධ වන ස්ථානවලට සිත යොමු වේ. සියුම් කායික වේදනා දැනේ. ඒ අනුව සතිමත් බව ඇතැයි වැටහි. ප්‍රශ්නය. භාවනාව සම්බන්ධයෙන් බලන විට උඩා අවදියේ සිට භාවනාව පුරුදු වුවත් අපි තවමත් සැබෑ භාවනා ක්‍රමයකට ආධුනික බව මට හැඟේ. සතිමත් බව භාවනා ක්‍රියාවලියේ දරණ බලවත් බව කෙබඳුදයි ඔබ වහන්සේගේ දේශනා හා පැහැදිලි කිරීම තුලින් දැන් දැන් වැටහි. සතිමත් භවෙහි බලය යන පරිවර්තන කෘතිය දෙතුන් වරක් කියවා ඇතිද මෙතරම් ප්‍රබල අවියක් වන්නේ කෙසේදයි වටහා ගත නොහැකි විය. මගේ ප්‍රශ්නය වන්නේ සතිමත් බව ප්‍රබලව වැඩෙන තුරු අනිකුත් මූලික භාවනා හා මෙනෙහි කිරීම ආදී සුදුසු නොවන්නේද? එහෙයින් අදහස් වන්නේ ධර්මමය කරුණු ලෙස භාවනාවේ අන්තර්ගතයන් මෙනෙහි කිරීම නොකළ යුතුයද? අනික් කරුණ නම් මූලික කර්මස්ථානයක් වන ආනාපානය සක්මන හා මතු සති සම්පජන්නේ තුලින් සතිය වර්ධනය කරන අතරතුරේදී මුහුණ දෙන අත්දැකීම් වලට අනුරූපව පමණක්වත් ධර්මයේ මෙනෙහි කිරීමට යාමෙන් සතියේ වර්ධනයට එය බාධාකාරී වන්නේද යන්නයි. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් භාවනා කමඨහන් 21ක එහි එන ධර්ම කරුණු අනුව වෙන්වෙන්ව වැඩිම කළ යුතු වන්නේද? ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන මෙන් ගෞරව පූර්වකව හා බැගපත්වා ඉද සිටිමි. දෙක විතක්ක කිරීම යන්න පිළිබඳ මාලද දැනුම අත්කතනය කර ගැනීම පැහැදිලි නැතයි වැටහි. එයද නැවත වරක් ඉතා කෙටියෙන් පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. රචනයේ කිසිම ගුණයක් නැහැ. විචිප්ත මනසකින් ලියවිලා තියෙන්නේ මුලින් සඳහන් කරලා තියෙනවා පරියන්කේදී බොහොම නොදන්නා ශේෂ්ත්‍රයකට ගිහිල්ලා අවදිනවයි කියලා. ඒ කියන්නේ හිත හොඳටම ලෑස්තිලා තියෙනවා. දන්න දේට සාපේක්ෂව නොදන්න දේට එරගෙන යන්න. ඉතින් ඒ තියෙද්දි මේ පස්සේ අහන ප්‍රශ්න නිසා අර ගමනට බරු බැඳා වගේ යන්නම දෙන්නේ නැහැ. ඒ නිසා මේ සතිය තියාගන්න. ඒ සතියෙන් සියල්ල කර දෙනවා. සතිය සබ්බ කිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා දීලා තියෙනවා. සියලු කෘත්‍ය සම්පාදනය කළ දෙන මහා ඇමතිවරයා වගේ. ඉතින් සතිය තියෙද්දි වෙන වෙන කැලි දාන්න ගියොත් එම් වෙන්නේ අර ආරේ පන්නලා යනවා. ඕනෙත් වෙලාවට ඒවා ඉස්සරහට දානවා, පතර දානවා. සත්‍ය විශ්වාස කරන්න 100ක්. ඔය ඔක්කොම කරලා දෙනවා. ඒක නිසා අර භාවනාවේදී වගේ යන්න හදන ගමනක් තියෙනවා නම් ඒ නොදන්න ශේෂයට යන්න ලෑස්තිලා යන්න. එතකොට සතිය තේරුම් අරගන්නේ අරමුණ තියෙනකොට කොහොමද සතිය අරමුණ නැතිකොට කොහොමද කියලා ඒ විශාල පිම්මක් පයින් හදාන්න. ඒතියෙදි මේ පිටිපස්සේ තියෙන ප්‍රශ්න ගොනු අවුල් කරගත්තොත් අර සතියේ ගමනට බාධා වෙනවා. නැත්තම් කකුල් මාට්ටු දැම්මා වගේ. ඒ නිසා සතිය දැනට වැඩ ඒකට අනුග්‍රහ කරන්න ඒකට අනුග්‍රහ කරන්න නිකන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. මොනවද දැම්මත් 63ක් වටනවා වගේ තමයි සතියේට. ඒකෙන් අදහස් කරන්නේ මේ සතියේට ගිහිල්ලා අනිත් ඔක්කොම අඳ කරනවා කියලා. සතියේ වෙලාවට අනිත් ඔක්කොම කරලා දෙනවා. ඒ සතිපට්ඨාන ඔක්කොමත් කරලා දෙනවා. අනිත් භාවන ඔක්කොමත් කරලා දෙනවා. සියල්ලේ ප්‍රභවය හර සියල්ල හට ගන්න පුළුවන් ශක්තිය ඇති කරලා දෙනවා. ඒ නිසා ඒ one thing at a time කියලා එක වෙලාවට එක ඒක කරන්න. ඔය යන ක්‍රමේ බොහොම හොඳයි. අර පස්සේ ප්‍රශ්න දෙක නැත්තම්. ගරු ස්වාමින් වහන්සේ සක්මණින් පසු පරයන්කේදී සිත ඉක්මනින් එකලස් වී සමාධිගත වේ. මේ සමාධි සිත කැස්සකින් හෝ සිතවිල්ලකින් හෝ ඉරියව් සෙලවීමකින් හෝ වෙනස් නොවි ඉදිරියට පැමිණ සිටී. හරියට වතුර යට දැමූ බැලුම් බෝලයක් නැවත උඩට එන්නාසේ. වාඩි වී සිටින ඉරියව්වේ වේදනාව කුකුරු ගසමින් තනින් තන විවිධ ආකාරයට මතුවී අඩුවී යන සැටි ඉවසීමෙන් බලා හිඳින්නේ මේ මාගේ මරණ මංචකයේ යයි සිතාය. වරහන් තුල මගේ මවගේ අවසාන පැයේදී ඇය ලැබූ මරණ වේදනාව ප්‍රකාශ වූයේ ඇගේ නළල තදින් දිගටයට රැලි ගැසී යාමිනි. ඒවන විටත් ශරීරයේ ඉතිරි කොටස් වල ජීවේ නැති වී ගොස්ය. මේ සිද්ධිය වරහන් තුල සංඥාව පරියංකේ ඉරියව්වේදී ලබන වේදනාවේ ඉවසා දරා ගැනීමට උපක්‍රමයක් ලෙස ගලපා ගතිමි. නමුත් තවම වේදනාව නිසා නිතරම ඉරියව්ව මාරු කරමි. මට හැඟෙන්නේ පෙරගත් සමාධි සිතත් වේදනාව ඉවසන සිතත් සමාන්තර රේඛා දෙකක යන බවත්ය. කවදා හෝ වේදනා ලබන සිත නිවුන පසු පූර්ණ සමාධියක් ලබන වාගයි. මගේ උපක්‍රමයේ වැරදි ඇතොත් නිදොස් කර දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මේ විදිහට උත්සාහ කරනකොට එnde ende ende පරියන්කයක් ඇතුළත ඉරියව් වෙනස් කරන ප්‍රමාණය අඩු වෙමින් යනවනම් සතුට වෙලා යන එකයි තියෙන්නේ. එnde ende ඉරියව් වෙන වැඩි වෙනවනම් විතරක් ඔය ප්‍රශ්නේ අහන්නේ. මේක එක දවසින් එක රැයින් එක බණකින් සිද්ධ වෙන වැඩක් නෙමෙයි. ටික ටික ටික ටික යනවා. ඒක නිසා ඉරියව් වෙනස් කරන්න කමන්නේ. හැබැයි ඒකේ එන්න එන්න අඩු වෙමින් යනවනම් ඉච්ච එහෙමනම් ඔය කියන අර්ථකතන මොනවා වුණත් Taman ඉදිරි ජයග්‍රහණ ජය ගන්න ගමන කියන්නේ. එන්ඩෙන් ඉරියව් වැඩි මාරු වලින් වැඩි කරනවා නම් විතරක් පරිස්සම් කරන්න. ඒක දිගින් දිගටම වැඩි වෙලා යනවනම් කතල කබලිය යුතුයි. වරින් වර නම් ටිකක් එහෙම වෙන වෙලාවල් එනවා. සමස්තයක් වශයෙන් ඉරියව් මාරු කිරීම අඩු වේගන යනවනම් ඒක මේ වේදනාව පිළිබඳ හොඳ අධ්‍යයනයක ඉන්න වෙලාවක් කියලා සතුට වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. මූල කර්මස්ථානයේ පරයන්ක භාවනාව. මා පරයන්කේ ඉඳගෙන ආශ්වාස හා ප්‍රාශ්වාස නිරීක්ෂණය කෙලිමි. මා ආශ්වාස නාසයේ වදින ස්ථානයත් ප්‍රශ්වාසයේ නාසයේ වදින ස්ථානයත් සියුම් ලෙස නිරීක්ෂණය කෙලිමි. මෙලෙස මිනිත්තු 5-10ක් අතර කාලයේදී මාහට ආශ්වාස හා ප්‍රාශ්වාස නොදැනී ගොස් සිත නිස්කලංක තැනකටපත් වේ. මෙය හරියට මාගේ භෞතික ශරීරයට සමාන තවත් ශරීරයක් එකට එක පතිත වී ඇති ආකාරයකින් මේ අවස්ථාවේදී ඊතා සියුම් ශබ්දයකට පවා මද වශයෙන් තිගැස්සේ මා හොඳ සිහියෙන් පවති ඒකාකාර ශබ්ද මට ඇසේ උදාහරණයක් AC මැෂින් හඬ එසේම මා උන්චිල්ලාවක් වගේ ඊතා මද වශයෙන් ඉදිරියට සහ පිටුපසට පැද්දෙන ස්වභාවයක් මට දැනේ. විනාඩි 20ක පමණ පසු මගේ පාද දෙකේ වේදනාව පටන් ගනී. එය ඊටා ප්‍රබල වේදනාවකි. වේදනාවත් සමගම මා සාමාන්‍ය තත්වයට පත්වන අතර වේදනාව හා සටන් වදී දැන් මට ආනාපාන භාවනාවට සිත යොමු කළ නොහැකිය. මා වේදනාව ගැන සිතමින් කාලයේ ඉවර වෙනතුරු සිටිමි. මට දැනුනේ මා වාඩි වී සිටින බවත් කකුලේ වේදනාවක් පමණි. පරයන්ක පරයන්ක ආසනයේ සිටිය හැකි කාලය දීර්ඝ කර ගැනීම දීර්ඝ කර ගැනීමට මට ඇති ආශාව හා වමනාව නිසා මා ඉරියව්ව වෙනස් නොකර වේදනාවෙන් කාලේ ඉවරවන තුරුම සිටීමේ මාහට සුදුසු උපදේශක් ලබා දෙන ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා ධානාපන වෙනුවට වේදනාවේ සතිය පවතිනවා නම් අරමුණු මාරුණාට යෝගාවචරයේ ප්‍රගතියට බාධාවක් වෙලා නැහැ. ඒ වගේම Tamanට තේරෙන්නෙත් නැහැ ඊට වැඩි වේදනාවක් කාගෙන හිටියද කියන එක. ඒක ਸਰවචනංශේ ප්‍රකාශ කරනවා. ඒ වේදනාවත් එක්ක ඉන්නකොට ඊට වැඩි දැරීමේ ශක්තියක් ඊට වැඩි ප්‍රතිශක්තියක් ඇති වුණාද කියලා යෝගාවචරයට තේරෙන්නේ නැහැ කියලා ගොඩාක් කල් යනවා. මෙහෙම ඉන්නකොට වෙන්නේ ඒක තමයි. ගොඩාක් කල් යනවා. ඉසනම් මම මේ වෙනකොට දමල ගහලා යනවා. දැන් නැහැ. දැන් ඒක කාගෙන ඉන්නවයි කියලා. අන්න එක ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉතාලම දැඩි වේදනාවක් වේදනාවල් ඉවසීමේ ශක්තියකට එන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ආනාපානෙ පිරුණත් එකයි නැත්ත් එකයි වේදනාව මත තියෙන සතිය සහ අර දැරීමේ ශක්තිය, ඉවසීමේ ශක්තිය ලොකෝ පෞෂත්වයකට උදව් කරනවා. ඒක නිසා ඒ වෙලාවේදී කිරන්නමයින් අමාරු සංසන්දනය කරන්න දෙයක්වත් නැහැ. Tamangeම අතීතයත් එක්ක තමයි සංසන්දනය කරන්න තියෙන්නේ. නැවත නැවත අභ්‍යාසයේදීම තමයි ඒකට තියෙන එකම ක්‍රමය. ඔය ඔය යන ක්‍රමය තමයි ක්‍රමය. තෙරුවන් සන්නයි ස්වාමින් වහන්ස. පසුගිය ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ පැවසූ ආකාරයට අපකල යුත්තේ කිසිවක් නොකර සිටීමය. එනම් පුණ්‍යාභි කර්ම හෝ අපුණ්‍යාභි කර්ම නොකර සිටීමේ. මෙයින් අදහස් කරන්නේ අප භාවනා මාර්ගයේ ආ යුතුයි කියාද ඔබ වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේද උපුටා ගැනීමෙන් මෙය පැවසුවේය අපහට කාරුණික කාරුණික මේ අදහස වරහන් තුල කිසිවක් නොකර සිටීම තව දුරටත් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් අවබෝධය නිවන් අවබෝධයට අවශ්‍ය ශක්තිය මේ ආත්මේ දීම ලැබේවා. ඒක නිසා දේශනාවලිය මුලින්දලා අහන්න යම් මට්ටමකට ගියාට පස්සේ තමයි අපිට වෙන දෙයකට විඩ ඉඩාරින්න පුළුවන්. ඒ දෙන්න යනකම් කල යුත්තේ කරන්න ඕන. ඒ නිසා කොතෙන්ට යනකම් කල යුත්තේ කොතෙන්ද අතහැරින්ද කියන එක අමාරුයි කියන එක මේ වෙනකොට මේ වැඩ පුලිය මේ වැඩසටහන 14 සැරයක් කියලා තියෙනවා. ඒ නිසා ඒක දන්නේ නැතුව මුලින් ඉඳලාම මොනවක්වත් කරන්න එපයි කියලා හරියන්නේ නැහැ. පඩම් අතර ඉවරනකම් කර කර හිටියේ කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒක අහනගෙනත් සිහිබුද්ධියෙන් අහන්න. ඒ නිසා දේශනාවලිය මුලින් ඉඳලා ආයෙත් අහන්න ඔය ශීර්ෂයෙන්. එතකොට තමයි තේරෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස පළමු දිනේදී ඉදිරිපත් කළ මාගේ භාවනා අත්දැකීම් හා ඔබ වහන්සේ දුන් උපදෙස් හා සම්බන්ධවයි. එදින මම පරයන්ක භාවනාවේදී ආශ්වාසය හා ප්‍රාශ්වාසය ආශ්වාස හා ප්‍රශ්වාස වාතය නාසයේ කෙළවර ස්පර්ශ වන බවත් එහි අවසානයේ තෙක් වාර 7-8ක් පමණ බැලිය හැකි බවත් සමහර භාවනා වාරවලදී ටික වේලාවක් නිින්ද ගියා වැනි නොදන්නා කාලයක් තිබූ බවත් ඉදිරිපත් කළා. එහිදී ඔබ වහන්සේ දුන් උපදේශය ඌයේ ඒට සූදානම්ව නොබියව එයට වීමට ඉඩ හැරිය යුතු බවය. එය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධයෙන් තොරව සිදුවන්නක් බවත් බොහෝ වාර ගණනක් අත්දැකීම සුදුසු බවත් පැවසුවා. ඉන්පසුව පරයන්ක භාවනාව කරගෙන යාමේදී මා නුපුරුදු අවස්ථාවක් අත්දැකිමි. එනම් ආශ්වාස හා ප්‍රශ්වාසය නාසයේ කෙළවර ස්පර්ශවන දෙස එහි අවසානයේ තෙක් කීප විටක්ම බලා සිටීමේදී මා කිසියම් දෙයක් දෙස යනවා නොයනවා වැනි අසාමාන්‍ය හැඟීමක් අත්දැක්කෙමි. මෙය පිට පිට දෙවරක් පමණ දැනුනි. ඉන්පසුව නැවතත් ආනාපානයේ දෙස බැලූ බව මතකයි. ඉන්පසුව නැවතත් නොදන්නා කාලයක් ගෙවි ගිය බව අවබෝධ විය. නොදන්නා කාලය ගැන අවබෝධ වූයේ එය පසු කල විට උවත් යනවා නොයනවා වැනි අවස්ථාව ඒ මොහොතේම මට දැනුණු දෙයක් බව ඒ ගැන සිහි කරන විට මට හැඟී ගියා. ඉන්පසුව ඊයේ එක් පරියන්කයකදී තවත් අත්දැකීමක් ලැබුණි. එනම් මෙසේ නිින්ද ගියා වැනි නොදන්නා කාලය තුලදී යම්කිසි මතකයක් පැවති ඒ අවස්ථාව පසු කර නැවත ආනාපානයට පැමිණීමේදී අවබෝධ වුණා. එහිදී දැනුණු එතන ආයි කියවන්න. එනම් මෙසේ නිින්ද ගියා වැනි නොදන්නා කාලයක කාලය තුලදී කිසියම් මතකයක් පැවති පව ඒ අවස්ථාව පසු කර නැවත ආනාපානයට පැමිණීමේ පැමිණීමේදී අවබෝධ වූවා. එහිදී දැනුණු සිතුවිලි නැවත මතක් කරන්නට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ. භාවනාව දිගටම කරගෙන යාමට සුදුසු උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේ විදිහට ලෑස්තිලා ගියොත් ඒ නොදැනීම තුලටත් අවදි වීමක් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය භාවනා භාෂා විලාසය ගැලපෙන්නේ නැහැ කියනකොට ඒක බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. ඒ නිසා මිරිකලා ගන්න යන්න එපා. නොදැනීම භාවනාවේ ප්‍රතිඵලයක්. ඉදිරි ගමනක් මම මේකට ලෑස්ති වෙලා යනවා කියලා ඒකට බය වෙන්නේ නැතුව ඒකට අකුල් හෙලන්නේ නැතුව යන්න ටික ටික ටික ටික ඒක පිළිබඳව දැනීම වැඩි වීමක් වෙනවා ඒක අපිට ඕන විදිහට වෙන්නේ නැහැ යාට ඕන තාලෙට තමයි සිද්ධ වෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනා අරමුණ ගෙවි ගොස් අවදිමත් නිරීක්ෂණ නිරීක්ෂක මට්ටමේ නිබ්බිතා අවස්ථාවේ අත්දැකීම දින කීපයක සිටම විඳීමි. ඔබ වහන්සේ උපදෙස් පරිදි මෙය නික්ලේශී අවස්ථාවක් වශයෙන් අගය කරමි. අනුමෝදම් කරමි. නිරීක්ෂකයෙකු වශයෙන් අගය කිරීම පැහැර අගය කිරීම හැර වෙන කිසිවක් කිරීමට අවශ්‍යද? එක් අවස්ථාවකදී එළඹ සිටි ගැඹුරු මානසික తত্ত্বය පැයක පමණ කාලයකට පසු පටන්ගත් ආනාපානයේ විපරීතයක් බවත් ආශ්වාස ප්‍රශ්වාසයේ අතර හිදැස ගැප් එක ගෙවි යන පරිදි මෙයද ගෙවි යුතු බවත් අවබෝධ වුවත් ඔබ වහන්සේ කියූ පරිදි කිසිවක් මෙනෙහි නොකොට නිහඬ වූෙමි. මෙවැනි අවස්ථාවක වුවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි නොකල යුතුයද ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. කොහොම මේකට ওই කියනට අමතරව ලෑස්තිලා යන එක තමයි මේකට තියෙන එකම දේ. ඔතනද විතරක් අනිච්ච දුක්ඛ අනාත්ම නැහැ. ඉතින් ඔතෙන්ද ගිහිල්ලා අනිච්ච දුක්ඛ අනාත්ම බලන්න ගියොත් ඔය ඉස්සන පටන් ගන්න දවසක් නැහැ. වෙනස් වීමක් වෙන්නේ නැහැ. කොහොමඩක්වත් ආත්මිකය ගන්න බෑ. ඉතින් එතෙන්ද ගිහිල්ලා අනිච්ච දුක්ඛ අනාත්ම හඳුනන කියලා කියන්නේ අර මෙතෙක් වෙලා කියපු නොකර සිටීම සම්පූර්ණ උල්ලංඝනය වෙලා තියෙනවා. ඒක තමයි කෙලස් කියන්නේ. ඔය කෙලෙසෙනවා කියන්නේ කලබනවයි කියන එක. විවේක වෙනකොට කලතනවා. කුප්පනවා. ඉතින් ඒක නොකර ඉන්න බැරි කමයි ගාය කියලා කඩි ගාය කියන්නේ ඔන්න ඔකට තමයි. පුළුවන් නම් ලෑස්තිලා හැටලා ඔකට ඕටියත් කරන්නේ නැහැ කියලා අන්න එතකොට දැනගන්න පුළුවන්. ඒ බුදියන් ඉන්න කොටියට බුදියන් දර්ශනකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස මේ වැඩමුළුවේදී මා කරන පළවන ප්‍රශ්නයයි මුල් දවස් කීපය තුල සක්මන් භාවනාවේදී පරයන්ක භාවනාවේදී එකම බාහිර අරමුණක් නිතර නිතර මනසට නැගුණේ සක්මනේ අඩි කීපයක් යන විට මෙම අරමුණ සිතට නැගුණේ පසුගිය දින කීපය තුල සක්මන් භාවනාවේදී වම දකුණ බොහෝ වාරයක් බැලූ නිසා දැන් සිතට අරමුණු එන බව අඩු බවක් දැනේ වම දකුණ බැලීම අඩුම වශයෙන් එක් පැත්තකින් අනික් පැත්තට යන වනතෙක් හෝ දැන් සිත පවත්වා ගත හැකි බව තේරේ. මෙය වැඩි දුරටත් දියුණු කරගත යුතු බව සිතෙන බැවින් ඔසවනවා තබනවා යන්න උත්සාහ නොකෙලිමි. පරයන්ක භාවනාවේ මූල කර්මස්ථානය කරගත්තේ හුස්ම ඉහළ පහළ බැලීමයි. ආරම්භයේදී හුස්ම වාර 5ක් 6ක්ගෙන ඒවා නිරීක්ෂණය කෙරෙමි. මෙසේ නිරීක්ෂණය කරනවත් සමගම මගේ මුහුණේ දකුණු මස්පිඩු ඉතා තියුණු ලෙස තදවේ. මින්පසු මගේ සිතේ වැඩි ප්‍රයත්නයක් යෙදෙන්නේ මෙය නැති කර ගැනීම සඳහාය. මේ හේතුවෙන් හුස්ම ඉහළ පහළ බැලීමේ ප්‍රවණතාවය ඉතාමත් අඩු බව දැනේ. මේ සමගම මම හිතා මතා නොකලත් ආයාසයෙන් හුස්ම ගැනීමක් සිදු වී ඇති බව සිතේ. වරහන් තුල Papuwe ඇති වෙහෙසකාරී බව මේ සිද්ධිය මේ වැඩසටහනේදී පමණක් නොව මීට පෙරද සිදුවී ඇත. මේ සිද්ධිය මගහරවා ගැනීමට පිම්බීම හැකිලිම බැලුවොත් નિરાයාසයෙන්ම ඊතා ඉක්මනින් Papuwe ඉහළ පහළ ඊතා ඉක්මනින් හුස්ම ඉහළ පහළ බැලීමට යොමු වේ. ඊයේ හවසත් අද දිනත් පරයන්කේදී ඉරියව්ව බැලීමට යොමු යෙමි. විනාඩියක් පමණ ඉරියව් වලට සිත යොමු කරගත හැකිය. කෙසේ වෙදතු පපුවේ ඇතිවන තද ගතිය අනුව අදත් ආයාසයෙන් හුස්ම ගැනීමක් සිදු වී ඇති බව හැඟේ. මෙම අපහසුතාවය අභිබව පරයන්ක භාවනාව කරගෙන යාමට සුදුසු උපක්‍රමයක් කියා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවායි පතමි. මේකේ නා කැමැතිද කට උත්තරයක් දෙන්න ඒ මූණේ දකුණු පැත්තේ ඉන්න නලියන ගතිය හෝ පපුවේ තද ගතිය සතිය තියෙන නිසා සතියට අනුග්‍රහයක් වශයෙන් ලැබිච්ච එකක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා කට උත්තරයක් දුන්නොත් උත්තරේ බොහොම ලේසි සොයා ගන්න. ඒ නිසා යාගේ ආකල්පයත් එක්ක තමයි උත්තර දෙන්නේ. මේ දැනෙන මොනේ තදගතිය තදවීම සහ පපුවේ තදගතිය සතිය තියෙන නිසා ඇතිවෙච්ච දෙයක්ද නැත්නම් සතියට බාධාවක් නැත්නම් සතියේ දරුවෙක්ද නැත්නම් සතියට හරි ආතුවක්ද කියලා මට දැනගන්න ඕන. ඒක නිසයි හරි ආතුවක් වෙන්නේ. මේ සතිය තියෙන නිසා වෙන්නේ කොයි වෙලාවෙත් තුවා තියෙනවා. සතිය නැත්නම් දන්නේ නැහැ. දැන් සතිය නිසා තියෙනවා. ඒ නිසා ඒක හිතාගෙන යන්න තව ඉස්සරහට යන්න මුළු ඇඟම පේනවා. ඒ පේන දේ බාධා කරගත්තොත් ඊට පස්සේ අපි කරන්නේ ආනපානෙ පිම්බි වැකිලිමට යනවා. එනද මේක නැති කරන්න හදනවා. ඒකෝර තමන්ගේ දරුවා හතුරෙක් කියලා හිතනවා. එතකොට කොහෙදෝ යන හතුරු ටිකක් දරුවා වෙලා ඉවරයි. ඒ නිසා මේක හොඳට ලෑස්තිලා යන්න. ඊට පස්සේ යනකොට දකුණු පැත්තේ විතරනේ වම් පැත්තේ මොන නලියයි. අපපුවේ තදවිල්ල නෙවෙයි හැමතැනම වෙයි. ඒ හැම එකක්ම ප්‍රනීත භාවයේ වැඩිවීමක්. සතියේ දිනු ඒ නිසා ඒක ඉච්චර දුර ගන්න ඕන. මේකට ලෑස්තිලා යන්න මේක වෙන එක හොඳයි කියලා හිතාගෙන යන්න. ඔය එකක්වත් දරන්න බැරි තත්යකට එන්නේ ඒක හොඳ නෑයි කියලා හිතන එක තමයි කෙලස් කියන්නේ. මාරය කියන්නේ. ඒ නිසා භාවනා කරලා ලැබෙන ප්‍රතිඵල වලට සාදර වුණේ නැත්තම් හරියට මේ බඩේ ලියන්න හදන වෙලාවේ ප්‍රොප්පක් ගැහුවාගේ වෙනවා. එතකොට ඉතින් අපස්මාර වෙනවා. මේ භාවනා ප්‍රතිඵල නිසා අනිද්දාස මේකට වැඩි සියුම් දේවල් ගොඩක් එයි කයේ. ඒ ඔක්කොම භාවනා ප්‍රතිඵල කියලා යන්න බලන්න පුදුමාකාර දියුණුවකට යන්න හදාන්නේ පුදු පිම්මක් පනින්නයි හදන්නේ භාවනාව. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දිනේ භාවනාව පිළිබඳ අත්දැකීම් ඔබ වහන්සේගේ උපදෙස් පතා මෙසේ ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාව. ආනාපානයේ පිළිබඳව සිත යොමුකොට භාවනාව හොඳින් තැම්පත් වූ පසු ආශ්වාසය හා ප්‍රශ්වාසය යන ක්‍රියාවලීන් ආරම්භයත් අවසානයත් දැකීමට උත්සාහ කෙලිමි. ธรรมක් දුරට දැකගත හැකියවද ආශ්වාසය සම්පූර්ණයෙන්ම හීන වී ප්‍රශ්වාසය පටන් ගන්නා අවස්ථාව දැකගත නොහැකි විය. මට දැනී ගියේ මා ආයාසයෙන් හුස්ම ගැනීමත් පිටකිරීමත් කරන බවයි. එය වෙහෙසකර විය. ඉන්පසුව එය පැවතුණු පවතින ආනාපානීය සියුම් වීමට ඉඩහැර සිතේ ඇතිවන හා නැතිවන සිතුවිලි දෙස බලා සිටීමි. දෙපා වල වේදනා ඇතිවද ඒවා මැඩ පවත්වාගෙන දිගටම භාවනා කළ හැකි විය. මෙම தත්ත්වයේ දිගටම පවත්වා ගනිමින් ඉදිරියට යාමට උත්සාහ කරමි. මෙම රටාවෙහි වෙනස් කළ යුතු යමක් තිබේ නම් පෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. මෙහිදී හැම විටම වාගේ වම දකුණ යන සංඥාවෙන් පටන්ගෙන පසුව දෙපා පොළවෙහි ස්පර්ශවන ආකාරය මූල කර්මස්ථානයේ ලෙස තබාගෙන දිගටම සක්මන් භාවනාව කෙලෙමි. මූල කර්මස්ථානයෙන් සිත බැහැරවන සෑම විටකම ඊතා ඉක්මනින් එය අවබෝධ වෙයි. නොඑක් ශබ්ද ඇසුනද ඉන් බාධාවක් නොවි සක්මන දිගටම කරගෙන යා හැකි විය. නමුත් පරයන්ක භාවනාවේදී තරම් සිත ගැඹුරට යන බවක් නොපෙනී. විශේෂයෙන් දුක් හෝ සැප වේදනාවක් දැනෙන ස්වභාවයක් දැනී නොමැත. දිගු වේලාවක් මෙසේ සක්මන කරගෙන යා හැකිය. නමුත් ඒ එකම තැන පවතින ස්වභාවයක් දැනේ. සක්මන් භාවනාවමින් ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂත් අත් වේවා. ඒ වගේ සක්මන නීරසකම තියෙද්දි නිතිපතා කරන එක තමයි සද්ධාව කියන්නේ. ඒක නිසා ඒ සක්මනේදී ගැඹුරක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් එහෙම තියෙද්දිත් මම වෙලාවට සක්මන කරනවා. පරියන්කයට ගිහිලා ආස්වාස් ප්‍රසවාසී එකක එකක එකක ගැඹුරු බලනවා වගේම එකක එක බලනට කරන මේ සතියේ සියුම් භාවය වැඩි වෙනකොට සමස්ත ආනාපානෙත් සංසිද්ධියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක පටන් ගන්න තියෙන ඕක කොයි විදිහට බලාගෙන යන්න ආයාස කරනවයි කියලා කියන්නේ දැඩි ප්‍රතිබල අපේක්ෂාවක් තියෙනවා. ඒක නැතුව සාමාන්‍ය විදිහට කරගෙන යන්න හුස්ම බලනවා බැලුවට කෙනාට විතරයි නැත්නම් හුස්ම අල්ලගත්ත කෙනාට විතරයි ආශ්වාස ප්‍රශ්වාස අල්ලගත්ත කෙනාට විතරයි ආශ්වාසයේ නිමාව නිමාව බලන්න පුළුවන්. ඒ ප්‍රශ්වාසය නිමාව බලන්න පුළුවන්. ඒ හුස්ම බලන්න. පළවෙනිදේ ඒ ඒ සම්බන්ධතාව තියාගෙන ලදලද වෙලාවේ ආශ්වාසයේ ගෙවෙන හැටි ප්‍රශ්වාසයේ ගෙවෙන හැටි බලන්න. එතකොට තමයි පදම හුවේ ඉක්මනට මිරිකල අල්ලන්නේ නැතුව ওই දෙක එකිනෙකට සම්බන්ධ වෙන්නේ. සක්කණේ ඇති වෙන මේ කම්මැලිකමයි මේකෙදී ඇති වෙන මේ අධික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය දෙක වේලාවක සමතුලිත වෙයි. එතකොට ලොකු ඉදිරිපීමක් පයින්නවා. මා ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ සවස සක්මන් කිරීමේදී ඇති වූ අත්දැකීම් විස්තර කිරීමට කැමැතියි. සක්මන සඳහා මේ ශාලාව තරම් දිග ප්‍රමාණයක් තෝරාගෙන පළමුව ඉන්න ඉරියව්වට හිත යොදා අනතුරුව පාද කෙරෙහි සිහිය පැවැත්වෙමි. පළමු වාර කීපයක් වේගයෙන් නැවිද පසුව වම දකුණ ලෙස මෙනෙහි කළ අතර දිගටම සක්මන් කරන විට පාළු ගතියක් දැනුණු අතර මා තවදුරටත් වම සහ දකුණ ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කළ විටද පාළු ගතිය වහවහ ඇසි පාළු ගතියද මෙහි විරාගයේ බවද දැනුනි. වහවහ ඇසිපි ඇසිපිහ හැරෙන වැසෙන ගතියද දැනුනි. ඔබ වහන්සේගේ දේශනාවට අනුව හා කමඨහන් ප්‍රශ්න වලට පිළිතුරු දුන්න ආකාරයට මා සක්මන මෙනෙහි නොකර ඔබ ඔහේ බලා ඔහේ ඒ දෙස බලා සිටීමි. මෙනෙහි නොකර සක්මන් කළ හැකි වූ අතර සමහර අවස්ථාවල නැවත මෙනෙහි කිරීම අවශ්‍ය විය. ඒ සිත පිට ගිය නිසා නොවේ. ඉබේටම නැවත මෙනෙහි විය. මෙසේ වාර කීපයක් සිදු කළ අතර ක්ලාන්ත ගතියක්, වෙරි වූ ගතියක් වගේ දැනුණු නිසා පරයන්ක භාවනාවට වාඩි වුනිමි. මීට පෙර මා පරයන්කේ වාඩි වූ සෑම විටම වරහන් තුල සක්මනේ අම්දුරකට සාර්ථක වූ විටත් මාහට මූල කර්මස්ථානය වන ආනාපාන සතියට සිත යන්තමට ගත හැකි වුවත් සිතුලි සිතුවිලි වලින් දැඩි ලෙස බාධා විය. මට ගෙදර යාමට සිතුණු වාර අනන්තයි. සක්මනෙන් පසු පරයන්කේ වාඩි වී හිඳ ඉන්න සක්මණින් පසු පාර්යංකේ වාඩි වී හිඳගෙන ඉන්න ඉරියව්වට සිත යෙදූ විට ඇස් අවට පාද ඇස්වට පාදවල අත්ලවල කම්පන චංචල දැනෙන්නට විය. විටක ඇසිපිය වසා තිබියදීම වහවහ ගැසෙන්නට විය. මා ඒ දෙස බලා සිට මූල කර්මස්ථානයේ වන ආනාපාන සතියට සිත යොමු කෙලිමි. එවිට සීතල සුලන් ධාරාවක් බීබ මොන මඩ වටයකින් දකුණු නාසයෙන් එළියට ඇවිත් උඩුතොලේ වදින අතර සියුම් දැවිලි ගතියක්ද දැනුනි. ඒ අතරම නැවත වහවහා වේගයෙන් ඇසිපිය ගැසෙන්නට ඌ අතර වරහන් තුල වසා තිබියදී ආලෝකය ආලෝකයක් ඇසිපිය වදින වේගයට අනුව ඇස තුල පෙනිපෙනී ගියේය. ෆ්ලිකරින් වරහන් තුල. ඉන්පසුව නැවත හුස්ම දැනෙන්නට විය. ඒ දෙස බලා සිටින විට විස්තර බලා වරහන් තුල තියෙනවා විස්තර බැලීමට නොහැකි විය. මාගේ හිස සහ මුළු ඇඟම තදවීමකට, හිරිවැටීමකට වාගේ තේරුම් කිරීමට අපහසුයි. ඌ ආකාරයකට ලක් වූ අතර මා බයටපත් විය. බෙල්ල පැත්තකට ගියේය. හනු තද විය. මා ඒ දෙස බලා සිටියෙමි. මේ අවස්ථාවේ මා නැවත සතියෙන් ආනාපානය බැලුවෙමි. නැවත බෙල්ල තිබූ තත්වයට පැමිණි අතර නැවත බෙල්ල ඉදිරියට නැමී පහත් විය. මේ අතර මාගේ අත්ලවලට හා ඇඟට රාඩිය දමා තිබුණි. කටට කෙල එකතු වී නාසයෙන් උගුරට එකතු වී නාසෙන් උගුරට සෙමද පැමිණෙන ගතියක් දැනුනි. මා මේ ධාතු ස්වභාවයක් ලෙස දැනගතිමි. එක විටම මාහට කෙලගිලීමට අවශ්‍ය වූ විට කැස්සක්ද ඇතිවිය. නමුත් මාගේ සතියට හානි නොවී ඇත. මේ ආකාරයට දෙවරක් තුන්වරක් වෙල්ල පහත් වීම එසවීම සිදු අතර මා ඒ දෙස සතියෙන් බල සතියෙන් සිටියෙමි. බෙල්ල පහත් වූ එක් අවස්ථාවක වම් උර ඇටය අසල විශාල කැක්කුමක් දැනෙන්නට විය. මා ඒ දෙස බලා වේදනාවක් ලෙස මෙනෙහි කළත් වේදනාව අඩු නොවූ අතර වේදනාවේ Nirodhe බැලීමට උත්සාහ කළෙමි. නමුත් මට එය තරමක් නොතේරුණු අතර මාහට පරයන්කේ සිටි කාලය ඇතැයි සිතුනිමි. මා පරයන්කේට කලින් වාඩි වූ බැවින් පැයක පමණ කාලයක් ගත වී ඇත. මා ඇස් ඇර බැලුවෙමි. අන් අය භාවනා කරන නිසා ඇස් පියාගත් අතර සිටින ඉරියව්වට හිත යෙදෙමි. නැවත ඇසිපිය ගැසෙන්නට විය. ආනාපානයේ බැලුවෙමි. නැවත යම් තදවීමක් වැනි ගතියක් මුළු සිරුරේම දැනිනි. ටික වේලාවක් එසේ සිටින විට අන් අය නැගිටින බව දැනුනි. මාද නැගිට්ටේ ඔබ වහන්සේට নমස්කාර කිරීමටය. එහෙත් වෙනදා මෙන් නොව අන්ද මන්ද ගතියකිනි ටික වේලාවකින් දුරු වී ගියේය ගරු ස්වාමීන් වහන්ස මේ මට ඇති ගැටලුයි ඒවා निराකරණය කර දෙනමින් ගෞරවයෙන් අයදිමි මේ භාවනාවේ කුමන පළවෙනි එක මේ භාවනාවේ කුමන අවස්ථාවක්ද ඉදිරියට යාමට කුමක් කළ යුතුද දෙක වේදනාවේ Nirodhe බලන අයුරු පහදා දෙන්න 3 අද දින භාවනාවේ සිදු වූ සමහර අත්දැකීම් වෙල්ලපාත් වීම ඉදිරියට නැමීම ඇඟ තදවීම ආදිය මීට මාස 6කට පමණ පෙර දෙවතාවක් සිදු වූ අතර නැවත එම අත්දැකීම් නොලැබුවෙමි මෙසේ සිදුවන්නේ සියල්ල අනිත්‍ය නිසාද නැතහොත් පහදා දෙන්න හතර සක්මන් භාවනාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට මා කුමක් කළ යුතුද ඔබ වහන්සේ මේ කරන සාසන කෘත්‍ය තවදුරටත් කරගෙන යාමට ධෛර්ය ශක්තිය වාසනාව හා නිරෝගී සුව ලැබේවා උතුම් නිවනෙන්ම සැනසේවා මම අහගෙන ඉන්නකොට තියෙන විස්තර ලියලා තියෙන වැඩි කෙසේ නමුත් ශරීරයේ හිත පැවිදිලා තියෙනවා ඉතින් එතකොට මේ දේ වෙනවා මේ දේ නොවෙනවා කියලා මොකක්වත්ම නැහැ ඒ තීරු දේ සාතර වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ පුදුමාකාර අප්‍රතියතව මේක බලන්න හිටියොත් තමයි. ඒ නිසා මේක දිගට මේ විදිහට යන්න අරින්ද එවන තමයි ශරීරයත් එක්ක හිත හාද වෙන්න අරින්ද. එතකොට ඔය වෙන්න තියෙන ටික ඔක්කොම තමන්ගේ කතාවේ මුට්ටිය දැම්බිලා බෙහෙත හැදිලා එයි. ඒක මොනවත් වෙනස් කරන්න යන්න එපා. මේ විදිහට වීමට අරගේ බයක් වුණොත් විතරයි අපිට කරදරයක් වෙනවා නම් වෙන්නේ. ඒකට විතරක් සද්ධාව ඉදිරියෙන් තියාගන්න. නැවත නැවත මේකට වෙන්න දෙනකොට ඇඟම හදා ගන්නවා. ඒ සතියම හදා ගන්නවා. මේකට ලෑස්ති මනස තමයි හුඟක් වෙලාවට එන්නේ. එතකොට තේරෙයි මේ කය බැලුවොත් කොච්චර දේවල් පේනවද කියලා. අනික් වෙලාවට පේන්නේ නැති කොට අපි හිතන්නේ නැතුව කියන්නේ බලන්නේ නැති නිසා පේන්නේ නැති. පහුවෙනකොට අනික් වෙලාවට පේන්න ගන්නවා. මේ ශරීරේ කොයි වෙලාවකවත් එකම අංශුවක්වත් නිකන් නැහැ. නිටතරම නටනවා. ඒක පේන ටික ඔය ලියන්න. ඔක්කොම ලියන්න ගත්තොත් එහෙම අපිට හිත උදේ වෙනකන් කවට අසුත කරන්න වෙනවා. එනිසා ඉස්සරහට බලාපොරොත්තු වෙන විදිහට ගොඩාක් තොරතුරු වෙනවා. අන්න ඒකට සාදර වෙන්න සාදර වෙලා මේ එන සැක බය අයින් කරලා ඒක දිගට පවත්වාගෙන යන්න. උගා කොයි වේදනාවේ මේ නිරෝධේ බලන්න හදන වගේ සුවිතේස වැඩ කරන්න එපා මේ වෙලාවේ. ඔය යන ගැම්ම දිගට යනකොට හිත හදලා දෙයි තමන්ගේ චරිතයට හැටියට අවශ්‍ය කරන ප්‍රශ්න. ඒ නිසා මේ යන විදිහේ හොඳට සත්‍ය තියෙන බව පේන තියෙන එකට අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. අවසාන ප්‍රශ්නය. ඕ සාදු සාදු. නෑ ඇත්තටම සාදු. අපි තුනට කිට්ටු කරගෙන ඉන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස අප සවස් භාගයේදී ඉඟුරු හීනියට කපා නිකන් තේ වතුර සමග පානය කිරීමෙන් විකාල භෝජන ශික්ෂා පදයට හානියක් සිදුවේද වරහන් තුල තියෙනවා සමහර විට ඉඟුරු අපට හැප්පීමට පුළුවන් වන නිසා මට මේ කාලයක් තිස්සේ සැකයක් පවතින බැවින් මේට පැහැදිලි අර්ථකථනයක් දුනහොත් ඊට ආගේ කොට සලකමි. ත්වන් සරණයි. ඔයාලට ලිපිය ගෙනත් තිබුණා මම දැක්ක අමරනාත් ඒක ප්‍රසිද්ධ කරලා තිබුණා. ඒකේ අමරනාත්ගෙත් තිබුණා ඒ විස්තර නැහැ කියලා. මාත් බැලුවා ඊරෑ. ඒ නිසා දල වශයෙන් මෙන්න මේ ප්‍රකාශන දෙක කරන්න පුළුවන්. ආහාර වශයෙන් ගන්නේ ආහාර වශයෙන් පෙන්ලා දීලා තියෙනවා ඕදන කුම්මාස සත්තු මස් මස් මත්ස්‍ය මංශ කිරි දී කිරි කියලා. බත් හාල් පිටි වලින් හදන දේවල් බැදි හාල් වලින් හදන දේවල් වලට කියනවා ආහාර කියලා. ඊට අමතරව දියමස් කොඩමස් කිරි දී කිරි. ඒවා ආහාර වලට වැඩෙන. ඒවා කියන ප්‍රධාන ආහාර. ඒවා උදේවරු විතරයි. හැන්දෑවට ගන්නෙව්වා ඇත්තටම ගොඩක් යාසි තියෙනවා. නමුත් අපේ සම්ප්‍රදාන කියන්නේ අම්බ ජම්බ චෝච මෝච පාරුසක මොනවද පුරියමද? අටක් තියෙනවා පහන අටක්. අපි මොනවද ඒවට කියන්නේ බුද්ධ පූජාව තියෙනකොට හදන්නේ. අෂ්ටපාන කියලා. එතකොට ඉඟුරු ඒ වගේ දේවල් සත්තා යාව ජීවික ඕනේ ළඟ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒව ඒව පිළිබඳ විස්තරවලදී මේ ඒ ටික විස්තර කරන්න ඩවුන්ලෝඩ් කරගන්න බැලුවා ඒ පොත මට හම්බුනේ නැහැ ඒ නිසා සභාවට මම මේ කියන්නේ ආහාර වශයෙන් වැටෙන්නේ ඕදන කුම්මාස සත්තු මත්ස මංච මංච මත්ස කීරන් දති කිරි දීකිරි අනිතේවා අට මහා පාන තමයි අෂ්ට පාන තමයි ගිලම්පසට ගන්නෙ ඉඟුරු වගේ දේවල් ඕන ළඟ පාවිච්චි කරනවා. ඒ නිසා මේක මේ කවදාකවත් කරලා ඉවර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ ආහාර ලයිස්ට් හදලා ෆුඩ් සයන්ස් ඉගෙන ගත්තත් ඕක ඉවර කරන්න බෑ. අවශ්‍ය නම් මේ රේරුකාණ ශාස්ත්‍රයේ උපසම්පදා සීලය කියන පොතේ ඔය පාඩේ තියෙන එක බලන්න. ඒකේ තියෙනවා අනික් ආහාර වර්ග. ඉතින් මේ වෙලාවට ගොඩාක් වෙන්නේ දන්නේත් නැතිකම නිසා හෝ වැරද්දකුත් කරන්නේ නැතුව කුකුස් ඇති කර ගන්නවා. මේ විනය කියන කුකුසති කරන්නේ නෙවෙයි. ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඒක නිසා අපුලුවන් තරම් කඩන්න නැතුව පරිස්සම් වෙලා මේ වගේ අහලා පොත් කියවලා සුද්ධ කරගන්න එක තමයි ඔකට තියෙන ක්‍රම. ඔයදොර ප්‍රශ්න ඉවරයි නේ. 23ක් කියලා තියෙනවා.